අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාවේ හැටියට කාලසටහන යෙදিলা තියෙන හැටියට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊ වගේම අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ සභාවට කාට හරි වෙන ප්‍රශ්න ගන්න තියෙනවනම් අපි ඒක සඳහා අවස්ථානුකූලව ඊට ප්‍රස්තාව සලසමු ආරාධනා පූර්වක වෙමු අපේ රත්නසිරි මාතයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. දෙලයින. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී කය ඊතා සෙමින් කැරකීමටපත් විය. මීට පෙර බොහෝ වාර ගණනක් දිවි ඇත. කැරකෙන විට නැවතීමක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ හිත පැත්තකට ඉහළට තිබෙන වේලාවේ තද ඉර අවුවක් මෙන් ආලෝකය පිරෙනවා. හිස පහළට නැමෙන විට තද නිල් පාටක් පෙනෙනවා. තව විටක අලු පාට ඝන හමක් වැනි ප්‍රදේශයක කළු පාටට සව් ඇට මෙන් පෙනෙනවා. භාවනාව පය එකක් ඇතුළත අවසන් නොවන විට ශරීරයේ නලියන බවක් දැනෙනවා. පරියංකයෙන් නැගිටීමට පෙර තුන් වරක් ඉබේම නලල බිම තබා වඳිනවා. දොහොත් මුදුන් තබා වඳිනවා. සුපුරුදු ඉරියව්වද දැනීමෙන් පසුයි බාහිර පරිසරයට සිත කය සැකසෙන්නේ. සක්මන් භාවනාවේදීද කයේ සිදුවන ආකාරයටම දෙපා වලින්ද දැනෙනවා. බිම තද ඉරි ඇඳි කකුල් ඇදීගෙන ඇදීගෙන යනවා. ඇඟිලි වලින් බිම හැරෙනවා. නොඑක ආකාරයට ගමන සිදු වෙනවා. නිවසේදී භාවනා කරන විට මේ ආකාරයටම උත්ම රැල්ලද අත්දකින්නවා. ඔබ වහන්සේගෙන් මේ ගැන අදහස් දැනගැනීමට කැමැතියි. ත්වන් සරණයි. ඔව් මම මේ ලියුම කියවන හිටියේ මේ මොකද්ද භාවනාවට ගත්ත අරමුණ කියලා මුළු ලියුමෙම සඳහනක් නැහැ. Taman භාවනා කරන අරමුණ මොකද්ද කියලා. ඊට පස්සේ ඒකට අදාළ නැති එහෙම නැත්නම් වටපිට විස්තර සම්පූර්ණයෙන්ම ලියුණ පුරවලා තියෙනවා. ඉතින් මේ කියන්නේ අර කමඨහන් සුද්ධ කිරීමට අවශ්‍ය දීලා තියෙන කොලේ දැකලවත් නැහැ. ඒ නිසා කරුණාකර මතක තියාගන්න මේ වල්පල් මොනම දෙයක් හරි තේරුම් ගන්න තමන්ගේ මූල කර්මස්ථානේ මොකද්ද? ඒක බලනකොට කොහොමද පේන්නේ කියන එක විස්තර කරන්නේ නැතුව ඔය මොනවා විස්තර කරත් ඔක්කොම අවලංගු කාසි බවටපත් වෙනවා. මේකේ අන්තිම වාක්‍යය ලියලා තියෙනවා ආනාපානයි කියන එක නිකන් වැරදිලා ලියවිච්ච එකක් විතරයි. ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න මේ භාවනාවට ගෞරවකරනද තමන් කරන මූල කර්මත්තාන්ට ගෞරවකරනද දීලා තියෙන උපදේශ වලට ගෞරවකරනද නැත්නම් මේ තුරුතුරු බොරු කියලා මම විශ්ි කරන්න යන්නේ නැහැ. නම කිසි අදාළතාවයක් නැහැ. මොකද්ද කරන භාවනාව? මොකද්ද මූල කර්මස්ථානේ? කොහොමද මූල කර්මස්ථානේ මෙනෙහි කරේ? කොහොමද ඒක වැටුනේ කියන වගක් නැහැ. ඉතින් ඒකෝට ওই වගේ මේ විලෝපන තමයි පිරෙන්නේ. ඒ නිසා කරුණා කළා එක වෙලාවක හෝ එක චිත්තක්ෂණයක හෝ මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච වෙලාවක් තියෙනවා නම් එතනින් පටන් ගන්න ලියන්න. එතනින් එහාට චරිත කතාව ලියන්න, රචනය රචනා කරන්න, අන්තිමට ලියන්න මේ ඇති වෙලා තියෙන විලෝපන මොකද්ද නිසා මේ මේ වගේ ප්‍රකාශන වලින් කිසිම සාකච්ඡාවකට ගන්න තොරතුරක් නැහැ. මම කියනවා මේ කෙනාට කැමැති නම් සභාවට ඉදිරිපත් කරන්න මොකද්ද තමන්ගේ මූල කර්මස්ථානය කොහොමද මූල කර්මස්ථානේ භාවනා කළේ කියලා එව නැත්තම් අනිත් දවසේ ලියනකොට කරුණා කළා ඔය අපි කොලයක් දීලා තියෙනවා ඒ කොලේ බලලා ලියන්න නැත්තම් මේවා නිකන් ගම්මැදි හැලි බවටපත් වෙනවා එහෙම නැත්තම් මේවට කියනවා සම්පප්‍රලාප කියලා එහෙම කරන්න යන්න එපා මේ වටන තොරතුරු අන්නේ ක්‍රමයට ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ගරුතර ස්වාමීන් වහන්සේ මෙය මට නිවසේදී සිදුවී අත්දැකීමකි මා සමත භාවනාවක් වඩා ඒ නතර වූවා සමගම ආනාපානයට පිවිසෙමි. එහිදී සතිය මනාව පිහිටුවේ හැකි වූ අතර මද වේලාවක් ආස්වාස ප්‍රස්වාසය දෙස බලා සිටින විට ඇඟ හිරි gadu පිපෙන්නාක් මෙන් සීතලක් මුළු කය පුරාම දැනුනි. අනතුරුව උණුසුමක් දැනුනි. ඉන්පසුව කොළ පැහැති රවුමක් වැනි යමක් දුටුවෙමි. මා ආනාපානයේ ලද ප්‍රථම අත්දැකීම මෙය වූ නිසාත් ඒ පිළිබඳව මනා දැනුමක් නොතිබූ නිසාත් මා තිගැස්සී භාවනාව අවසන් කෙලිමි. මෙය කාරුණිකව පහදා දෙන්න. තවද එම දිනට පසු දිනත් ඊට සමානවම අත්දැකීමක් ලැබුවෙමි. ඔය මෙහිදී භාවනා කරනකොට ඒක ගැන මොකද කියන්නේ මේ කරන වෙලාවේදී අත්දැකීමක් තිබිලා නැහැ මූලික උපදෙස් ලැබිලා නැහැ. දැන් මෙහි ආවට පස්සේ අද්දකීම් තියෙනවා ඔය අඩු ගන්න ඔය කියපු අද්දකීම් දෙක තියෙනවා ඊට පස්සේ මූලික උපදෙස් ලැබිලා තියෙනවා දැන් භාවනා කරනකොට කොහොමද වැටෙන්නේ නැත්නම් මෙහි අපි ගත්තොත් නිසන්වනේ ආපු දවසේ ඉඳලා කරපු පරියන්කවල හොඳ මේක පිළිබඳ පොඩි විස්තරයක් මට දෙනවනම් මට පුළුවන් අදහසට නැත්නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න නැත්නම් මේ පරණ තොරතුරු ඇවිසිල්ලෙන් කිසිම වග විභාගයක් නැහැ අපිට අවශ්‍ය කරලා දෙන්නේ මෑතකදී වෙච්ච හොඳම පරියන්කයක විස්තර ටික දුන්නා නම් ඒක හොඳට ඕම ප්‍රමාණවත් ඉතිහාසය අවශ්‍යත් නැහැ අපිට ඉස්සරහ අවශ්‍යත් නැහැ කැමැතිද මේ ලියන එකනා මේ ලියපෙකනා කියන්න දැන් කරගෙන යන භාවනාවේදී ලැබිච්ච හොඳම පරියන්කයක විස්තර එහෙම නැත්නම් දිගට කටයුතු කරන්න මේ වගේ හම්බෙන කිසිම තැනක නතර වෙන්න එපා ඔය එකකින්වත් කිසිම පණිවිඩයක් නැහැ කිසිම නතර වීමක් නැතුව දිගට කරගෙන යන්න කරගෙන යනකොට යනකොට Tamando හැම එකක්ම පාදක වෙමින් පාදක වෙමින් ඉදිරියට ගමන් කරන හැටි පෙනෙහි වැදගත් වෙනවා නම් වැදගත් වෙන්නේ මේ ආසන්නයේම කරපු පරියන්කයක විතර විතරයි මේකේ ඇත්තටම ප්‍රශ්නිකුත් නැහැ විසඳියක් විසඳාගත යුතු උග්‍ර ප්‍රශ්නිකුත් නැහැ ඒක නිසා සතුටින් දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්සේ මා මෙහි පැමිණි තුන්වැනි අවස්ථාවයි පසුගිය පැමිණි දිනවලට වඩා මාහට මෙවර ඉක්මනින් හිත එක්තන් කර ගැනීමට හැකි වුණි. ආස්වාස ප්‍රස්වාසයේදී හුස්ම නාසයේ අග ගැටෙන ස්ථානයේ දෙස මා බලා සිටියේදී මගේ හිත නොදනුවත්වම හිත එක්තැන් වී කිසි සිතුවිල්ලක් නැති ස්ථානයකට පත්වේ. දැඩි හිස් බවක් දැනේ. ශරීරයේද සැහැල්ලුය. සමූහ පරියන්කය සිදු කරන පැයක පමණ කාලයම එලෙස සාර්ථකව භාවනා කිරීමට හැකි බව මට තේරේ. මගේ භාවනාව නිවරදිද යන්න තවදුරටත් භාවනා වැඩදියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතිමි. දරුවන් සරණයි. ওই වගේ Tamanට පොට පෑදිලා ආවනම් ඒ වගේ වෙලාපෙදි කරන්න තියෙන්නේ දිගට භාවනාව කාලසටහන කුලෝ කරගෙන යන එකයි. මොකද හැම වෙලාවෙම අපිට ඒ වගේ nirupadrito භාවනා කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. ඉසලා ඉසලා අපිට ඉඳගෙන ඉන්න පය ඉඳගෙන ඉන්න ලැබෙනවා. ඒක කරදරයක් නැතුව පය ගත කරන්න පුළුවන්කමත් ලොකු ලොකු ජයග්‍රහණයක්. එතකොට ඒක දිගට දිගට කරනකොට තමයි මූල කර්මස්ථානයත් එක්ක ඇසුර මූල කර්මස්ථානයේ විස්තර මූල කර්මස්ථානයේ බලාන ඉන්නකොට ඉන්නකොට වෙන පෙරලි විපරිණාම මොනවද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වෙලාවට භාවනා කරන්න එකම අරමුණක හිත තියාන පුළුවන් තරම් දිගට බලාගෙන ඉන්නකොට ඒ අරමුණට මොන මොන වෙනස්කම් මොන වගේ අනිත්‍යතා මොන වගේ පෙරලි මොන වගේ විපරිණාම සිදු වෙනවද කියන එක වාර්තා කරන තරමට ලෑස්තිලා ගියොත් මෙතෙක් ගත්තකී ගැම්මෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආදුනිකයෙක් ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී හුස්ම ඇතුල් වීම හා පිටවීම හොඳින් දැනිනි. නාසිකාග්‍රහයේ මැද කොටසට මෙය දැනුණු අතර පැය භාගයක් පමණ යන විට ශරීරයටම දැඩි වේදනාවක් දැනිනි. මෙම වේදනාව ඊටාම දැඩිව පෙනෙන්නට පටන් බැවින් භාවනාව නතර කෙලිමි. වේදනාව නිසා ආනාපාන සතියට සිත යොමු කිරීම අපහසුය. පය දෙකක් තුනක් එක දිගට භාවනා කිරීම සඳහා කුමක් කළ යුතුද? මෙම වේදනාවට හිත යොමු කර වාඩි වී සිටින විට මෙනෙහි කිරීම සුදුසුද? පහදා දෙන්න. වහන්සේට තෙරුවන් සරණයි. ඔයකදී නිකන් හිත සැකහැරලා දැනගන්න ධෛර්ය කරන්න කියලා පුළුවන් ආනාපාන පෙන්නවත් වේදනාව පෙන්නවත් හැම එකෙදිම කයට හිත ඇවිල්ලා තියෙනවා ඒක නිසා ආනාපාන පේන්නේ නැහැ කියලා කනගාටු වෙන්නත් එපා පේන දේ වේදනාව මුළු කයම පේනවායි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා මේ දෙකෙන්ම සතිය පිහිටවලා තියෙන්නේ ඊට පස්සේ ඕනේ නම් අපි හිතමුකෝ වේදනාවන් සා නැගිටලා ගියයි කියලා නැගිටලා ගියත් තමන් ඉන්න ඉරියව්ව බලන්න පුළුවන් නම් ඒත් භාවනා කැඩලා නැහැ. ඒ නිසා මේ ආනාපානයම වෙන දෙයකින් බාධාවක් නැතුව තියෙන්න ඕනේ කියන මේ මේ පුස් මතයක් නිසා ඇති කරගත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා වේදනාව ආවනම් මුළු කයෙම වේදනාව දැනෙනවනේ. ඒ කියන්නේ හොඳටම විශ්වාසයි වර්තමානයේ හිත තියෙනවායි කියලා. ඒක දුක් වේදනාවක් වුණත් වේදනා චෛතසිකේ සාමාන්‍යයෙන් හිත පිට යන්න දෙන්නෙම නැහැ. ඉතින් ඒකට වෛර කරොත් ඒකට හරියට කියව ගන්න බැරි වුණොත් ඉතින් හැමදාම වේදනාවට දොස් කිය කියා වේදනාවට ආඩපාලි කිය කියා භවණ කඩා ගන්න. ඒ නිසා වේදනාවට ආවත් සතිය ආනාපානෙට ගියත් ඉන්න ඉරියව්ව බැලුවත් ඔක්කොම සතිය බව මෙනෙහි කරගෙන මේකේ තාරතිරම් බලන්න යන්නත් එපා. පුළුවන් තරම් සතිය ඉන්න වෙලාව වැඩි කරගන්න බලන්න. පරියන්කේ නැගිට්ටත් ඉරියව්වේ හිත පැවැත්වීමෙන් මේකට අතිරේක ලකුණු ලබා ගන්න පුළුවන් බව මම මතක් කරමින් මේකට පීගා ප්‍රශ්නට යන්න බලාපොරොත්තු වෙනවා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පරියංකේ වාඩි වී ඉරියව්ව දෙස බලා ඉතා සුළු කාලයකින්ම නාසය කෙලවර ඇල්ලතර වගේ සීතලට ආස්වාසය ඉන්පසුව ඒට වඩා මදක් උණුසුම්ව ප්‍රස්වාසය දැනේ. ආශ්වාසයේ දීර්ඝ ලෙසත් ප්‍රශ්වාසය ඒට වඩා වේගවත් කෙටි ආකාරයක් හඳුනාගත හැකිය. අද දින නාසයේ දිගේ ආශ්වාසය උදරය දක්වා ගමන් කරන අයුරුත් නැවත උදරයේ සිට ප්‍රශ්වාසය නාසය දක්වා පැමිණෙන අයුරුත් දැක්ගත හැකිය. කෙසේ වුවත් භාවනාව ආරම්භ කර දින දෙකක් පමණක් වන බැවින් මා ආනාපානය දෙස බලා සිටින ආකාරය පිළිබඳව සැක මතුවී සිතේ එකඟකම බිඳියයි. නමුත් නැවතත් නාසයේ අග කෙළවර දෙස බලන විට ඒ පිළිබඳව සිත විසිරීමට නොදී බලා සිටිය හැක. එවිට නැවතත් උදරය දක්වා හුස්ම ගමන් කරන අයුරු දැනි සිතේ එකඟ බව බිඳී යයි. මා ආනාපානයේ ලෙස සිදු කරනු ලබන්නේ නිවැරදි දෙයක්ද? නිවැරදි නම් සැකය ඇතිවන අවස්ථාවලදී කුමක් කළ යුතුද? එසේම හුස්ම ගමන් ගන්නා මාර්ගය දැකිය හැකි විට උගුර දෙසින් බෙල්ල හිරවීමක් මෙන් දැනෙන්නේ ඇයි? කරුණාවෙන් පැහැදිලි කරන සේක්වා ඔබ වහන්සේට සෙරුවන් සරණයි. මේකටත් තියෙන සරල උත්තරේ තමයි මූලික උපදේශ වලට නැවතත් සාවධානව වුන්කන් දෙන්න ඕනේ. ඒ ආසර්පස්වාසී කියන එක ක්‍රියාවලියක් බව හැබෑව නමුත් ඒක බලන හිත එක තැනක හිත තැම්පත් කර ගැනීමට තමයි උනන්දු වෙන්න ඕනේ. ඒකට තමයි ඒකෝදි භාවයේ ඒකාග්‍ර භාවය කියලා කියන්නේ. ඒ නිසා හුස්ම ගමන් කරපු දාවයි තමන් තමන් හොඳටම ඒ හුස්ම ගමන බලා ගන්න පුළුවන්. ඒක තැනක හිත තැම්පත් කරලා බලන්න යන්න. ඒක නිවැරදි කිරීමක් වශයෙන් කියන්න පුළුවන්. ඒ වගේම හොඳ පැත්තක් තියෙනවා. තමන්ට සැකයක් ඇති වෙනකොට භාවනා කරනකොට නැවත මූල කර්මස්ථානේ පරීක්ෂා කරලා බලන්න සැකේ නැති වෙනවා. ඒක යෝගාවචරයට හම්බෙලා තියෙන අතිරේක ලාභයක්. ඒ නිසා සැකනම් මූල කර්මස්ථානේ බලන්න. නමුත් මූල කර්මස්ථානේ බලනකොට දුවන හිතකින් බලන්න එපා. හිත එක තැනක තියලා අරමුණ අසල් ප්‍රසාසියෝ පිම්බීම හැකිලිම හෝ ඒක දුවපු දෙයි. අනේ ඒ නිවැරදි කිරීම දෙක තමයි මම මතක් කරන්න කැමති. දෙරුවන් තරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඊටමත් සාර්ථක ලෙස සිත එකඟ කර ගැනීමට හැකිය. සක්මන් භාවනාවේදී හිත වෙනතකට යොමු නම් ඒද ක්ෂණිකවම අවබෝධ නිසා නැවත භාවනාව වෙත සිත යොමු කළ හැකිය. නමුත් ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සිදු කිරීමේදී මෙලෙස පාසුවෙන් හිත පවත්වාගෙන යාම සිදු කළ නොහැක. මා පිම්බීම හා හැකිලීම දෙස හිත යොමා සිටින විට ඊටමත් ඉක්මනින් නිදිමත ඇති වෙයි. මම දැන් මෙතන යනුවෙන් සිතමින් නිදිමත අත්හැරීමට උත්සාහ කළද හිස කඩා වැටි නිදි කිරන බව හැඟියයි. යලි යලිත් උත්සාහ කර නිදිමත අත්හැරීමට නොහැකු විට මම සුළු මොහොතක් දෑස්තර වටපිට බලමි. එවිට බොහෝ දෙනෙක් හිස් පහත් කරගෙන නිදි කිරා වැටෙන බව මම මට දැකගත හැක. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊට සාර්ථක ලෙස සිදු කළ හැකි වීමත් පරියංකේදී ඉක්මනින් නිදිමත ඇතිවීමත් නිසා මට පරියංකයේ කෙරේ ඇත ආස්තාව අඩු වී තක්මන කෙරේ සිත ඇදී යයි. නිදිමත ඇතිවන සෑම විටකම මම දැන් මෙතන යනුවෙන් දැඩි ලෙස සිත පාලනය කර ගැනීමට දරන උත්සාහය නිසා මාහට භාවනාවෙන් සහනයක් ලබනවා වෙනුවට දැනෙන්නේ වෙහෙසකි. එම නිසා පරියංක භාවනාව නිරස නීරස වෙමින් පවතී. මාහට අනුකම්පාවෙන් මෙම தત્ත්වය මගහරවා ගැනීමට යම් උපදෙසක් දෙන සේක්වා ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා අරමුණ නැත්නම් පරියංග භාවනා නීරස වෙන්න සෞඛ්‍ය සම්පන්න කරුණුත් තියෙනවා සෞඛ්‍ය සම්පන්න නැති කරුණුත් තියෙනවා අරමුණ බුදුරජාණන් අපට දීලා තියෙන අරමුණ කාමයේ දනවන, රාගයේ දනවන, වින්දනයේ දනවන දෙයක් නෙවෙයි. ඒක තියෙන තැන ඉඳලා රාගය අඩු කරන, වින්දනය අඩු කරන පැත්තක් තමයි. ඒක නීරස කියලා තමයි අපි වචනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා භාවනා දියුණු වෙනකොටත් නීරස ගතිය එනවා. නමුත් සමහර වෙලාවට භාවනා ක්‍රමයේ වේදේ දන්නේ නැතිකම නිසාත් භාවනා නීරස කරගන්න නිසා කොයි එකද කියන්න බෑ. ඒ නිසා නීරසකම කියන එක එක සැරේම ප්‍රතික්ෂේප කරන්න එපා. රාගයට අනිත් පැත්ත විරාගේ. විරාගය තමයි ශ්‍රේෂ්ඨම ධර්මය. ඔය ශ්‍රේෂ්ඨම ධර්මය අපි අඳුරන්නේ නීරසකම විදියට. අපිට තේරෙන්නේ ඒකාකාරීකම විදියට. අපිට තේරෙන්නේ ඒක නිදිමතක් විදියට. ඒ නිසා ඒක ආපුපලි මිසි කරන්නේ නැතුව ඒක පරීක්ෂා කරලා බලන්න පරීක්ෂා කිරීම සඳහා මේ ලිපේ කියනකොට නම් මට හිතෙන්නේ මෙනෙහි කිරීම කරලා නැහැ මෙනෙහි කිරීම කරන්න පිම්බීම හැකිලින් බලනවා පිම්බෙනවා හැකිලනවා කියලා. නිදිමතයි නිදිමතයි කියලා හෝ මම දැන් මෙතන කියලා මෙනෙහි කිරීම අදාළ නැහැ. අදාළ වෙන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න මූල කර්මස්ථානේ පිම්බීම හැකිනම කියලා මම හිතන ලිපිය සඳහන් කරලා තියෙනවා. එහෙම මෙනෙහි කරනකොට ඒත් නිදිමත යන්නේ නැත්නම් එක පිම්බීමක් පිම්බීම හතර හතර පොලකට විතර වෙනෙහි කරන්න කියන එක පිම්බීමකදී පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා ඒක හැකිලීමකට හතර වාරයක් විතර මෙනෙහි කරන්න කියනවා ආන්නේ විදිහට මෙනෙහි කිරීම වාර වැඩි කරනකොට වීරිය ශක්තිය නැගිටලා එන්න පුළුවන් ඒක නිසා මෙනෙහි කිරීමේ අඩුපාඩුවක් විතරයි මට පේන්නේ. එහෙම මෙනෙහි කරනකොට මේකට විකල්පයක් වශයෙන් තමයි දැනගන්න පුළුවන් වෙයි. මේ අරමුණ සිනිරස වීම නිසාද පර්යංකේ නීරස වීම නිසා දන්නේ මේ නිදිමත එන්නේ කියලා. ඒ විදිහට නීරස වීම නම් මේ සාසනේ වෙන්න පුළුවන් එකක්. මේ සාසනේ අපිට උගන්වන්නේ රසය, රාගය වින්දනේ වැඩි කරන්න නෙවෙයි අරමුණ දිහා බලනකොට නිදිමත වැටෙන එක ඒක අහක දාන්න නැතුව හොඳට ලෑස්ති වෙලා යන්න. මට දැන් භාවනා කරනකොට පරියන්කේ සාර සක්මන සාර්ථකයි පරියන්කේදී බොහෝ වෙලාවට නිින්ද යනවා කියලා මට දැන් මේ එන්නේ මේ ලෑස්ති වෙන්නේ නිින්දටයි කියලා ලෑස්තිලත් යන්න අරමුණ පිම්බීම හැකිලිම නම් පිම්බීම හැකිලිම ළඟ ළඟ මෙනෙහි කරන්න කියලා මේකට කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ 2015 9 මාසේ 14 පළමු භාවනා වැඩමුළුවේ පටන්ම හිතට පැමිණි කරදරකාරී සිතුවිලි ගොඩාක් නිසා කිසිම භාවනාවක් කර ගැනීමට නොහැකි වුණා. කමඨහන් උපදෙස් වලින් පසුවද පරියංක භාවනාවේදී එසම අනවශ්‍ය අකුසල් සිතුවිලි නිසා මහා පීඩාකාරී තත්වයට පත් වුණා. මට අරමුණකට යොමු උත්සාහ කරද්දී සිත අරමුණෙන් බැහැරටම යනවා. මේ විහිසකාරී తত্ত্বය මතම පපු පෙදෙසින් අනිත්‍යයි අනිත්‍යයි කියනවා ඇහුණා. ඒට සිත යොමු කළා. දිගටම එලෙසම ඇහුණි. ඒට සිත යොමු කළ විට වතුරට කුණු රොඩු ගලාගෙන ගිහින් පලාතම පිරිසිදු වෙනවා වගේ කරදරකාරී පීඩාකාරී සිතවිලි කිසිවක් ඉතුරුනේ නැහැ. ශාරීරිය පුරාම පුදුම ප්‍රීතියක් ගලාගෙන ගියා. ඒ ප්‍රීතිය ඇඟ ඇතුලෙත් හැමත යටින් සිසිල් වතුරක් ගලා යනා වගේ දැවුණා. එයින් පසුව හැම වැඩක්ම හැම වැඩක්ම කරන පියවරෙන් පියවරම සතියෙන් ගලා කළා. සක්මනට දැනෙන්නේ අනිත්‍ය යනුවෙන් හිතෙනවා. පරියංකයෙන් අනිත්‍ය පමණයි. පරියංකයත් අනිත්‍ය පමණයි. වැටහෙන්නේ. මෙම අත්දැකීම සම්බන්ධව ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. මුලින් විස්තර කරපු හැටියට අරමුණට හිත දාන්න බැරුව බොහෝ විට බාහිර අරමුණු එන தත්ත්වේ ඉඳලා මේ වගේ මෙනෙහි කිරීමකින් තමයි ගන්න පුළුවන් නම් අරමුණට හිත යම් ක්‍රමයකට වෙන්දට වැඩිය ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ හෝ ආනපානට හෝ ගන්න පුළුවන් නම් ඔය මොයි කොයි මෙනෙහි ක්‍රමයේ කිරීම ක්‍රම උනත් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම ඉන්නකොට යම් වෙලාවක වෙනදාට වැඩිය දැන් ආනපාන හිත තියන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියන්න පුළුවන් නම් ඒ දැනෙන ආනාපානේ විස්තර විභාග විස්තර වශයෙන් දකින්න දේවල් අත්දකින්න දේවල් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් උත්සන්නව ආසන්නව නිරීක්ෂණය කරන්න පටන් අරගත්තොත් තමන්ට අර බාහිර හිරිවිලි එනවා වෙනුවට අරමුණත් එක්ක ඊටාම ලං වෙන්න පටන් ගන්නවා හිත. අරමුණත් එක්ක හිත ලං වෙන්න ලං වෙන්න සමීප වෙන්න සමීප වෙන්න බාහිරින් එන හිතවිලි වේදනා සද්ද අඩු වෙනවා. ඒ නිසා මොන ක්‍රමෙන් හරි කමන්නේ මේ භාවනා පටන් ගන්නද? පටන් අරගෙන ඉවරලා මේ ආනපානිය හෝ පිම්බීම හැකිලිම හෝ එහෙම නැත්නම් තමන් ඉන්නේ ඉරියව්ව බලලා ඒක දුර ඉඳලා බලන්න එපා. පුළුවන් තරම් සමීප වෙලා බලන්න. ඒ බලනකොට තමන්ට අර නිතර කරදර කරන හිතවිලි වේදනා බාධා වලින් සද්ද වේදනා වලින් එන පීඩාව අඩු වෙන අතර ඒකෙම ප්‍රමෝදයක්ත් තියෙනවා. තමන් ඉස්සරහින් තියාගන්න අරමුණේ විස්තර කියන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. ඒක තමයි තමන්ට ගමනට හම්බ වෙන අතවාසිය ලාභේ මේකේ ඒ කටයුත්ත වෙලා නැහැ. අරමුණ කිට්ටු කරගත්තට ඉන්න ඉරියව්වට හිත යොදා ගත්තට ඒක විස්තර විභාග කරලා නැහැ. විස්තර බලලා නැහැ. ඒක නිසා හොඳට විස්තර බලන්න. එතකොට අර බාධක අඩු වෙන ප්‍රමාණය බලන විස්තර ප්‍රමාණය වැඩි වීමත් සමග සාපේක්ෂව වෙනසක් ඇති වෙනවා. දෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මුළු පරියංකය පිම්බීම හැකිලිම ඉරියව්වේ සිත පිහිටා බැලුව විට උදරයේ චලනය වන ස්වභාවය දැක්කෙමි. උදරයේ ඉදිරියට චලනය වන අවස්ථාව පිම්බීම ලෙස මෙනෙහි කෙලෙමි. ඉන්පසුව උදරයේ පිටුපසට යන අවස්ථාව හැකිලිම ලෙස මෙනෙහි කෙලෙමි. පිම්බීම හැකිලිම දිගටම මෙනෙහි කෙලෙමි. පිම්බීම අවස්ථාවක කැඩි කැඩි යන ස්වභාවය දුටු වෙමි. තවද පිම්බීම ඉදිරියට එහිදී යන ආකාරයත් දිස්සුනි. උදරය හැකිලෙන අවස්ථාවද කැඩි කැඩි යන ආකාරයේ පසුපසට චලනය වුනි. උදරයේ පිම්බීම දීර්ඝ ස්වභාවයෙන්ොත් හැකිලෙන අවස්ථාව කෙටි ලෙසත් හඳුනාගත හැකි විය. මෙම ආකාරයත් භාවනාව සිදු කරගෙන යන විටදී විතක බාහිර කල්පනා මතුවිය. ඒවා ඉක්මනින් ෂණිකව ඉස්මතු වේ. එය අවසන් වූ පසු නැවත පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කෙලෙමි. තවත් අවස්ථාවල රූප මැවි මැවි පෙනිනි. ඒවාද අවසන් වූ පසු නැවත පිම්බීම හැකිලීමට හිත යොමු වේ. ස්වාමින් වහන්සේ කවුරුන් හෝ කතා කරන ශබ්දයක්ද සිතින්ම ඇතිවේ. මේවා අවසන් වූ පසු ඉබේම මෙන් පිම්බීම හැකිලිම මෙනෙහි කිරීම සිදුවේ. ස්වාමින් වහන්සේ තව දුරට භාවනාව පවත්වාගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ. මේක විස්තර නම් හොඳට පිරිසුදු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිම්බීම හැකිලිමේ විතර ටිකක් ලියන්න තරම් උනන්දු වෙලා තියෙනවා. මේ වගේ අරමුණේ කෙලින්ම හිත පවතිනකොට හෝ කරදරයකට ගිහිල්ලා වේදනාවට සද්දයකට බාධාවට ගිහිල්ලා නැවත පිම්බීම හැකිලීමට හිත ගියාට පස්සේ ඒකේ පේන විස්තර බලන ගතිය ඔయిత වැඩි හුඟක් උනන්දු වෙන්න ඕන. අමාරුවකින් තමයි අපිට ඒක මුහුණට මුහුණ දාලා දැක්කන්න හම්බ වෙන්නේ. හම්බ වෙන වෙලාවේ තොරතුරු ගන්න පුළුවන් තරම් ඒ තොරතුරු වල තියෙනවා මතු පිට මතු පිට බලන බැල්මට පේන මූණත තොරතුරු. ඊට අමතරව තියෙනවා ගොඩක් වෙලා බලා ඉන්නකොට හිත ඒකට கிඳා බහිනකොට පේන තොරතුරු ආන් ඒ තුලින් තමයි ඔය භාවනාවේ මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය සිද්ධ වෙන්න පටන් ගන්න. ඒ නිසා අරමුණට මූණ මූණ දානකම් භාවනා පටන් ගන්නෑ. දැන් මේ පටන් ගන්න හදනකොට තොරතුරු ටික ගත්තේ නැත්නම් දියුණුවට බාධායි. ඒ නිසා අනිත් දවසේ වගේ හම්බෙච්චාම හැකිතාක් අත්විඳින තොරතුරු, දකින්න තොරතුරු හොඳට විස්තර සහිතව බලන්න කර්මස්ථාන වார்த்தාවට අතුරුකරනද ඒ බලන බලන්න බලන්න බලන්න තමන්ගේ සතිය එන්නේ එන්නේ එන්නේ තියුණු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම වරක් මීතිරිගල භාවනා වැඩසටහනකට සහභාගී වූ අයෙක්මි. මම මීතිරිගලට පැමිණීමට පෙර පරියංක භාවනාව පුහුණු කළද සක්මන් භාවනාව සිදු කෙලේ මීතිරිගලට පැමිණි පසුවය. මීට පෙර පරියංක භාවනාවේ සිත පිහිටුවා ගැනීමට ඉතා පහසුය. නමුත් සක්මන් භාවනාවේ ඉගෙනීමෙන් පසු මම නිවසේදීත් පුහුණු වන්නේ සක්මන් භාවනාවයි. නමුත් දැන් මට සක්මන් භාවනාවෙන් ඉතා ඉක්මනින් සිත එකක කර ගැනීමට හැකි වුවත් පරියංක භාවනාව ඉතා අපහසු බව දැනේ. සිත ආස්වාසය ප්‍රස්වාසයේ පිහිටවා ගැනීමට බැරිය. පරියංකයෙන් නැගිටින් පසු භාවනාව සිදු කළද නින්දට වැටුනා යන හැඟීමක් පහළ වේ. ඉඳගෙන සිටින බව නොදැනී නමුත් සක්මන් භාවනාව ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් වම දකුණ පියවරෙහි දැනෙන ස්පර්ශය බාහිර අරමුණුවට නොඇලී මූල කර්මස්ථානයේම සිත පිහිටවා ගත හැක ඉදිරියට මගේ භාවනාව සිදු කළ යුතු අයුරු පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මෙතනදී මෙන්න මෙහෙම උපක්‍රමයක් පෙන්ලා දෙන්න පුළුවන් සක්මන් පරියන්ක හොඳක්ම හොඳට කරලා පරියංකයට ගියාට පස්සේ ඉන්න ඉරියව්ව විතරක්ම බලන්න ආනපානට හිත දාන්න යන්න එපා. පෙනෙන්නෙත් නෑ බලන්නත් එපා. මම මෙතන දැන් ඉන්නේ ඇවිදිමින් නෙවෙයි ඉඳගෙන කියලා බව මෙනෙහි කරගන්න. ඉතින් එතකොට සමහරට නිින්දට වගේ හිත යනවා. නිින්දෙන් හිත අවදි වුණ ගමන් ආනපන හොයන්න යන්න එපා. මම දැන් ඇවිදිමින් නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඉඳගෙන ඉන්නේ. කියලා මේ ඉන්න ඉරියව්වට හිත දැම්මොත් ওই ප්‍රශ්නට වඩා ලේසි, සරල, ඍජු ලොකු උත්තරයක් හම්බ වෙනවා මේක වෙලා තියෙන්නේ අර ආනාපානෙ නොපෙනීම භවනා කැඩීමක් වශයෙන් වරදොල වටහරන් තියෙනවා නමුත් ඒ ආනාපානෙ නොපෙනීම අර සාර්ථක පරියන්කේ තක්මන නිසා වෙච්ච එකක් වෙන්න පුළුවන් ඒ නිසා අරමුණ නැති උනට කමන්නේ ආස්වාද ප්‍රසවාස අරමුණ නැති උනට කමන්නේ ඉඳගෙන ඉන්න බව මූලස්ථාන කරගෙන භාවනා කරන්න මේක පස්සේ පුළුවන් සක්මන්ට දාන්න එහෙම කරපු ගමන් අර හිතේ තියෙන සැක නැති වෙලා Tamanට ඉඳගෙන ඉන්න අරමුණ හැරමිටියක් වාගේ අත්තරක් අත්උදව්වක් වෙන්නේ පටන් ගන්නවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ විසින් ඊයේ කළ ධර්ම දේශනාවේදී සඳහන් කළ කරුණක් ගැන මගේ අත්දැකීම වාර්තා කිරීම පිණිස මෙසේ සතහන් ලැබුවෙමි. පරියංකේදී කලක සිට මාහට තිබූ ගැටලුවක් වූයේ ඔබ වහන්සේ වදාළ පරිදි ආස්වාසය ප්‍රස්වාසය දෙක වෙන් කළ නොහැකි ලෙස එකම මට්ටමක පැය භාගයක් විනාඩි 45ක් පමණ පැවතීමයි. එවිට මා සිතුවේ මගේ භාවනාව එකතැන රැඳී ඇති බවයි. එසේ වුවද දිගටම පරියංකේ යෙදුනත් ইহත සැකයේ මාහට දිගටම පැවතුනි. එහෙත් ඔබ වහන්සේගේ දේශනාවෙන් පසු ඒ යථා තත්ත්වය අවබෝධ විය. මෙහිදී මගේ නිගමනය නිවැරදි කර ගැනීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මහඟු පිටුවහලක් විය. ඔබ වහන්සේට මෙවන් ධර්ම දේශනා කිරීම සඳහා දීර්ඝාස පතමි. තුන් නිවන් සැනසීම ලැබේවා. හොඳයි ඒක ප්‍රකාශයක් විතරයි අපේ නොයිගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පරියංක භාවනාවට යොමු වීම සුදුසු ක්‍රමයක් බව අත්දැකීමක් ලැබුණා. පරියංක භාවනාවේදී මම දැන් මෙතන ලෙස යෙදීමෙන් වර්තමානයට සිත ගන්න ඉතා පහසු වුණා. ඒත් අනිත් සිතුවිලි හා බාහිර ශබ්ද ආදිය මගේ සිතේ දැන් නැතු නේද යන සිතුවිල්ල නැතුවා නේද යන සිතුවිල්ල ඒ සාමගම සිතට එනවා. එවිට නැවතත් සිත විසිරෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ මේ මග හරවාගෙන දිගටම වර්තමානයේ සිටීමට උරුවන්නේ කෙසේදයි පහදා දෙන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඇත්තටම මේ හිතන්නේත් වර්තමානේ නම් වර්තමානයේ හිත තියෙන වෙලාවේ හිතවිලි තිබුණාට ප්‍රශ්නයක් නැහැ. කාට හරි තේරෙනවා නම් අපි අතීතය ගැන හිතුවත් අනාගතය ගැන හිතුවත් හිතන්නේ දැන්නේ. ඒ නිසා ඒක සත්‍ය කැඩිලක් විදියට බාර ගන්න එපා. පුළුවන් නම් මේ හිතන ගම මේක අතීත අනාගතයට යamak නෑ මෙතන. මේ හිතන්නේ දැන්. ඒ නිසා හිතන එක සත්‍යයක් කරගන්න පුළුවන්. ඒ නිසා හිතවිල්ල කියලා කියන්නේ අපරාධයක්වත් පවක්වත් නෙවෙයි. හිතන්න එපා. හිතෙන දේවල් කිසිම දෙයක අකුසලයක් නැහැ. හිතන්න ගියොත් තමයි අර ආහ කියන කැලේ තියෙන ලඳු ඔඩොක්කේ දාගත්තා වෙන්නේ. හිතෙන දේවල් කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකට කරදර වෙන්නත් එපා. හිතිච්චාවයි. ඉවරනට පස්සේ ආයෙ ගෙනලා ආනපන තියන්න. එහෙම නැත්නම් පිම්බි මැකිලි බලනවා ඒක තියන්න. ඒ දෙකම නැත්තම් ඉන්නේ ඉරියව්වේ තියන්න. ඒ නිසා මේ හිතවිලි ඇවිල්ලා ගියාට කිසිසේත්ම කෙලසිල්ලක් වෙන්නේ නැහැ. කෙලෙසෙනවා හිතවිලි ඇවිල්ලි ගියා කියලා පශ්චාත්තාප වෙන එක කෙලෙසයක්. ඒකෙන් නම් කොහෙද යනවා ටිකක් Tamange මල්ලට දා ගන්නවා. ඒ නිසා හිතවිලි ඇවිල්ලා තියෙන්නේ මම හිතලා නෙවෙයි නම් අචේතනිකව නම් හිතවිලිත් හොඳට පහ වෙනකොට තේරෙයි වර්තමානෙමයි තියෙන්නේ. හිතවිලි කවදාකවත් අතීතෙත් නෑ අනාගතෙත් නෑ. අතීත අනාගත පිළිබඳ හිතවිලි වැඩ කරන දැම්මයි. දැන් හිතවිල්ලක එහෙම අරියාදුවක් වැරද්දක් ඇත්තේ නැහැ. ඒ නිසා හිතවිලි ආවයි කියලා පශ්චාත්තාප නොවි හිතවිලි ඉවර වුණාට පස්සේ හෝ ආධුනිකෙක් වගේ නැවත පටන් ගත්ත අර භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ කරගෙන යන්න. එතකොට හිතවිලි පිළිබඳ තකන්න ගියොත් ගණන් ගන්න ගියොත් වැඩි වෙනවා. හිතවිලි නොතක ගණන් නොගෙන මූල කර්මස්ථානේ භාවනා කරනකොට පැදුරටත් නොකිය හිතවිලි නොපෙනී යන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මම සක්මනේදී විනාඩි 30ක් පමණ සක්මන් කළා. එහිදී මගේ දෙපා අධික වේදනාවක් දැනුණා. පසුව ඒ ඉවසා නැවතත් සක්මන් කළා. පසුව මගේ දෙපා පැටලෙන්න පටන් ගත්තා. පසුව මා මා මෙතන කියා සිතුවා. මා පරියංකයට භාවනාවට පටන් ගත්තා. එහිදී මා ආනාපාන භාවනාව වැඩුවා. හුස්ම රැල්ල ආශ්වාසය ප්‍රශ්වාසය කියා පැය භාගයක් විතර සිතුවා. එවිට මගේ දෙපා මගේ නොවේ වගේ හයියක් දරුණා හිරියක් දරුණා එය මා ඉවසා නැවත ආනාපාන සතියේ සිටියා එහිදී හුස්ම රැල්ල හිර වුණා වගේ දැනුණා එයට තද තදින් හුස්ම රැල්ල ගත්තා ටික වේලාවකදී මා කසන්න පටන් ගත්තා ඒද ඉවසා නැවත හුස්ම රැල්ල ගත්තා එහිදී එක එක සුවඳ දැනුණා. ටික වේලාවකදී ගඳක් වාගේ දැනුණා. එයද යොසුවා. පසුව නොයෙක් ශබ්ද ඇසුණා. එයද යොසුවා. හුස්ම රැල්ල ගැනම සිතුවා. ටික වේලාවකදී නිදිමත ආවා. එය නැවත නැවත ආවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මත බුදු වේවා මට සතිය පීඨන ගන්න කියා දෙන්න. මට නම් පේන්නේ සතිය පීඨලා වගේ තියෙන. ඉතින් තව මොනවද කියලාද? මේකේ මේකේ සැකයක් හෝ වැරද්දක් තියෙනවනම් මතු කළ දුන්නට කවන්නේ. ඉතින් මෙහෙම තමයි අපි පටන් අර ගන්නකොට කරන්නේ. එහෙම කරගෙන කරන යනකොට ඔය ගන්න එක හුරු වෙලා අතට මේ වාසිය එන වෙලාවේ අත වාසිය එනකොට සතිය පිහිටනවා. ඒ නිසා අවිට වැඩි ඉක්මන් වෙන්න යන්න එපා. දැන් ඉන්නේ සතිය පිහිටන පාරේ තමයි. පිට යන හිතවිලි ගැන හෝ වේදනා ගැන සද්ද ගැන කරදර වෙන්න එපා. ඒවා තියෙද්දි හෝ ඒවා පිටිදකපු වෙලාවක නැවත මූල කර්මස්ථානට අලුත් යෝගාවචරයක් වගේ නවකෙක් වගේ ගෙනත් ලැබීමට වෙහෙස වෙන්න එපා. එහෙම කරනකොට කරනකොට බාහිරින් එන කරදර අපි යන්න කියලා නෙවෙයි යන්නේ. අපි මූල කර්මස්ථාන නැවත නැති හිත යොදන්න යොදන්න අරව ඉබේම මැකිලා යන්න පටන් අර ගන්නවා. ඒ නිසා බාහිර එන දේවල් ගැන හිත කරදර ගැනීම පවක් ගැන මතක තියාගන්න. ඒව ආවට කමක් නැහැ. වෙනදාටත් වඩා පුළුවන් තරම් ලදලද අවස්ථාවේ මූල කර්මස්ථානයේ හිත තැබීම තමයි ආධුනිකයෙක් වශයෙන් කරන්න තියෙන. ඉතින් මේ කියලා තියෙන තොරතුරු හැටියට බලනකොට වැඩේ සිද්ධ වෙන බවයි පේන්න තියෙන්නේ. ඉතින් ඒක නට වෙනම සැකයක් තියෙනවද කියලා විතරක් මට අහන්න පුළුවන්. ඇයි මේ විදිහේ මේ අවසාන වාක්‍ය ලියන්න හිතුණේ කියලා. ඒක එච්චර වරපතල නැත්තම් ඉතින් මම මේ දෙන පිළිතුර බාර ගන්න ඉදිරියට කරගෙන යනවා. අපිට තියෙනවා තව විනාඩි 20ක විතර කාලයක්. තව කාට හරි තියෙනවා නම් වෙන තභාවට ප්‍රශ්න කරන්න මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අවස්ථාව ප්‍රයෝජන ගන්න කියලා. අවසරයි පහම්බුනේ අර පළවෙනි ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ මේ තව මයික් එක පොඩ්ඩක් ලං කරලා කෙලින් ඉස්සරහින් දාලා කතා කරන්න. පළවෙනි ප්‍රශ්නේ මං ලියපු එක මං ආනාපාන සති භාවනාව කරද්දි තමයි මට මේ මුලින්ම හුස්ම රැල්ලේ මං හිත පිහිටව ගන්නවා. මම මෙතන කියලා වාඩි වුණාන් පස්සේ ඊට පස්සේ හුස්ම ටික වේලාවක් යද්දී වේගෙන් වේගෙන් හුස්ම එනවා. ඊට පස්සේ හුස්ම රැල්ල කෙටි වෙනවා, බොහොම සියුම් වෙනවා. ඊට පස්සේ තමයි මගේ අර ශාරීරිය වටේටම බොහොම හිමීට හුස්ම රැල්ල මේ හුස්ම රැල්ල යන වේගෙටම වගේ හිමීට ශරීරයත් කැරකෙනවා. ඊට පස්සේ මේ පැත්තකට මේ මූණ හැරුණෙන් පස්සේ තමයි මට අර ආලෝකය ගොඩාක් පිරලා යන්නේ. ඊට පස්සේ හැම පැත්තෙම මට ආලෝකයෙන් පිරලා යනවා මේ ඉරේලිය වගේම. ඊට පස්සේ ඔළුව පාත් වෙනකොටම මේ තද නිල් පාට කළු පාට වගේ ඒ ටික පිළිබඳව අලුතෙන් කියන්න ඕන නැහැ ලියලා තියෙනවා. ඇයි මේකෙදි තමයි මේ ඉඳගෙන ඉන්නකොට කරන භාවන මේ සිද්ධ වෙන දෙයක් මගේ මූල කර්මස්ථානේ ආනපානේ ආනපානේ කොතෙන්ට ආවට පස්සේද මේ ටික සිද්ධ වෙන්නේ කියලා කියන්නේ නැතිකොට මේවා ගම්මැදි හැලි වෙනවා. ඒ නිසා කමඨහන සුද්ධ කරන බව දැනගන්න මම මේ ලියන්න දෙන පරියන්කේ ගැනයි මගේ මූල කර්මස්ථානේ මේකයි මම මෙනෙහි කළේ මෙහෙමයි කියන විස්තර ටික නැතිකම බරපතල වැරද්දා. ඉතින් මේ ටික කිව්වට පස්සේ මට කියන්න තියෙන්නේ මේ ආලෝක ත්‍රිබුණත් කැරකැරක ගියත් ඔළුව පාත් වුණත් මොනවා වුණත් ඒ හැම වෙලාවකම කිසිම ප්‍රශ්නයක් නොකොට යන්න දෙන්න විශ්වාසය තියෙනවා. යම් හේකින් සැකන යම් හේකින් විශ්වාස නැත්නම් ආනපනේ බලන්න. නැත්නම් ඉන්න ඉරියව්ව බලන්න. ඔය මොන දෙයක් වුණත් ඒ හැම එකකින්ම Tamanට විශ්වාසයක් ගොඩනගෙනවා නම් ඔය කොයි දේ වුණත් වෙන්න දෙන්න. සැකනම් විශ්වාසය නැත්නම් මූල කර්මස්ථානේ හෝ මූල කර්මස්ථානේ වශයෙන් ඉරියව්ව හෝ ආනපානේ බලන්න බැලුවට පස්සේ ඒකට යන්න පුළුවන් නම් ඕන වෙලාවක භාවනා කාර්යයක් වැරදිලා නැහැ. අපිට ඒකට යආගන්න බැරි තරම් වෙන අරමුණකින් ඔත්පල වෙලා තියෙනවා නම් විතරයි පිළියම් හොයන්න ඕන. ස්වාමිනාස හුස්ම රැල්ල මේ සියුම් වෙන හුස්ම රැල්ල නවතිනවා. ටික වෙලාවක් ඊට පස්සේ තමයි ආලෝකය. ඊට පස්සේ ආපහු සැරයක් හුස්ම රැල්ල ආපහු පටන් ගන්නවා. එතකොට ආපහු ඉහළ පහළ ගිහලා සීමෙල ආපහු හිමීට කැරකෙනවා. ඒක ලාපෝ නැවතිලා කීප විටක් මේ ආනාපාන සතිය භාවනා අවසන් වෙනකම් ඒ ආකාරයටම තමයි සිද්ධ වෙන්නේ. නැවත ඒක බැලුවොත් පෙනෙයි ආනාපානෙ මතුවෙනවා ආයසියුම් වෙනවා ආනාපානෙ මතුවෙනවා ආයසියුම් වෙනවා කියනකොට ඒක දැක්කනම් මෙහෙම චක්‍රයක් යන්නේ කියලා එnde ende ende ende නැවත මතුවෙන ආනාපානෙ ඉස්සර තරම් ගොරෝසු නැහැ. එnde ende සියුම් වීමක් එකේ තියෙනවා. ඒ වගේම ඒ සියුම් ආනාපානෙ නැති වෙලා යන්න වැඩි ව්‍යාපාර කරන්න ඕනෙත් නැහැ. ඉබේම ගොරෝසු වෙනවා ආනපානෙ යම් ප්‍රමාණයට ඉබේම තැම්පත් වෙනවා. ඉබේම ගොරෝසු වෙනවා ඉබේම තැම්පත් වෙන තමන්ට නිකන් පුරුද්දට භාවනාවට යnderලා බලාගෙන ඉන්න පුළුවන්. නමුත් එන්නේ එන්නේ වෙන්නේ ඇවිස්සෙන ප්‍රමාණයත් අඩුයි. තැම්පත් වෙනත් ඉක්මන් හැබැයි බොහොම ඉක්මනට ඒක කැඩෙනවා. ඒතකොට තමයි තේරෙනවා මේ භාවනාවෙන්ම පැති දෙකක් තමයි ඇවිස්සිච්ච ගතිය සහ තැම්පත් වෙච්ච ගතිය. ඇවිස්සුනොත් තැම්පත් වෙනවා, තැම්පත් වුනොත් ඇවිස්සෙනවා. එතකොට කවදා හරි හිතනද මේ දෙකටම සමහිතාවොත් අවිසුණා කියලා සන්තෝෂ කනගාටු වෙන දෙයක් නෑ මොකද අවිසුණුත් ඔය තැම්පත් වෙනවා. තැම්පත් වුණා කියලා කනග සන්තෝෂ වෙන දෙයක් නෑ තැම්පත් වුණොත් අවිස්සෙනවා. ආන්න මේ පිළිබඳව ඇති වෙන මේ නොසැලෙන මනස ඇතිකරන්න පසුබිම සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා 10 15 සැරේ අවිසෙන්ටයි තැම්පත් වෙන්නයි ආරිය. එnde ende ende ende අවිසෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් අරගන්න එක තමයි මේකෙදී හොඳට සියුම්ම බැලුවොත් පේන කාරණාව. එතකොට තමයි තේරෙනවා ඉස්ලාම් වතාවට ආනාපාන තැම්පත් වීමත් ඊට පස්සේ අවිශ්වන ප්‍රමාණය අඩුවෙවි අඩුවෙවි අඩුවෙවි ආය තැම්පත් වීමයි තැම්පත් වීම જાති දෙකක් තියෙනවා මේ දෙවෙනි එක තමයි ගොඩක් තල තුනා තැම්පත් වීම ඒක තැම්පත් වීමෙන් අවිශ්වමින් තැම්පත් වීමෙන් අවිශ්වමින් යන ඉතින් ඒකට යනකොට ඔය ලෝකේ තියෙන ඕනම දෙයක් වෙන්න පුළුවන් සැකනම් නැ සැක නැත්තම් ඔන්න ඕනේ ගිනි අඟුරක් කියලා යන සැකනම් විතරක් ආනපානෙ බලන්න. සැකනම් විතරක් ඉරියව්ව බලන්න. එමේ අපේ හැමදෙන එතකොට මේ සක්මන් භාවනාවේදීත් මම මම මෙතන කියලා හිටගෙන මම පියවර හරියට ඇවිද්දගෙන යනවා මේ වම දකුණ කියලා. ඊට පස්සේ තමයි එක දිගටම ඊයේ හවස මේ සක්මන් කරද්දී කකුල බිම ඇදීගෙන ඇදීගෙන ගියා මේ ගිහිල්ලා එන රවුන්ඩ් 3ක් විතර යන ටිකට සම්පූර්ණ මේ විදිහට වුණා. ඊට පස්සේ අද මේ ඇඟිලි වලින් හිට වෙලා මේ කකුල් යටිපතුල් පිටිපතුල් ඔක්කොම වැල්ලේ ඇදුණා. බිම හැර වුණා නියපොතු වලින්. ගොඩාක් දේවල් ඒ විදිහට වුණා කකුල පැත්තකට ගියා. අර දාර දෙපැත්තේ වැඩි වැඩි ගියා. ඒ කියන්නේ තමන් මේ නිකන් උත්සාහ කරලා බලන්න සක්මනට ගිහිල්ලා කිසිම මෙනෙහි කිරීමක් නොකර ටිකක් සාමාන්‍යයෙන් ඇවිදින්න පුළුවන් කියලා. ඇවිදින ඇවිදිනකොට ඔය විලෝපන වෙනවද? එහෙම නැත්නම් මේ කොතනදීද මේ දඬු වීම සිද්ධ වෙන්නේ? කොතනදීද මේ දැඩි වීම සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒක මේ භාවනාව මිරිකල අල්ලන්න යෑමෙන් වෙන දෙයක්. අපි හිතන සාමාන්‍ය විදිහට කොටත් වෙන්න eBay. එහෙම නොවෙන්නයි මේ පරියන්ක සක්පන්ට ගියාට පස්සේ විතරක් කකුල් දඬු වෙලා ওই විදිහට නගුලකින් හානවා වගේ වෙන්නයි මොකද්ද දැඩිව අල්ලගෙන ඉල්ලක් තියෙන්නේ. අහුවෙන්නේ නැද්ද? Tamanටම අහුවෙන්නේ නැද්ද මොකද්ද වෙන්නේ කියලා. හිතා ගන්න අපහසුයි අපේ හැමෝම ඊයේ මුළු ඇඟම මේ ඉන්නේ පල්ලේ ඔක්කොම මස් ඔක්කොම නිකන් චලනය වගේ මට දැනෙන්න ගත්තා ඇඟේ. ඊට පස්සේ තමයි ඒක කමන්නේ. නමුත් එතකොට පොළවේ හැරන වගේ දේවල් වෙන්න බෑ නේකට. පොළවේ හැරන වගේ දෙනවා නම් මේක දඬු වෙලානේ තියෙන්නේ. නැත්තම් එහෙම වෙන්න බෑනේ. ඉතින් එහෙම වෙනකොට බලන්න හිටගෙන නතර වෙලා ඉන්න පොඩක්. එහෙම තමයි. ඒතර මොකද වෙන්නේ? මේකට දෙන්න ඕනේ විකල්පයක්. වීලවල බලන්න ඕනේ මේ අපි මෙතෙක් කලුත් ඇවිද්ද දෙයක් නෙමේ පොළවේ නැතු ඇවිදින්න නැතු ඉඳලා ආපු කෙනා අඟහරුලකින් ආපු කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඇවිදගෙන මේ භාවනා කරනකොට මොකද මේ ඕනෑමට වැඩිය මේක දල දඬුවෙන් බැඩි වෙන්නේ ඔලොමොල වෙන්නේ මෙනෙහි කිරීමේ දුර්ලභමක් තියෙනවා. ඕනෑමට වැඩිය දැඩි කරම අල්ල ගැනීමක් තියෙනවා. ඒ නිසා කියනවා අමෝරගත්තොත් කඩුවක් අමෝරගත්ත කඩුවෙන් කඩුව ගහන්න බෑ. කඩුව ගානකොට බොහොම මුරුදුවට මෙලෙක්ව ගාන්න ඕනේ. දැලිපියක්වත් ගාන්න බෑ අමෝරගෙන. ඒ නිසා භාවනාවේදී මුරුදුවට තියාගන්න. අපි ඒ නිසා කියනවා ඉරියව්ව ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න කියලා. ඉරියව්ව සහැල්ලු ස්වරූපෙන් තියාගන්න කියලා. ඉතින් ඒකට අර දල දඬු වෙනවා. ඒව පරණ ඔය කර්ම ගෙවෙනවා. මානසික தত্ত্ব ගෙවෙනවා සිද්ධ වෙනවා. නමුත් හොඳට බලන්න කොතනදීද මේ මිරිකල අල්ලලා තියෙන්නේ කියලා. අපි භාවනාවේදී නෙමෙයි කොයි වෙලාවෙදිත් අපි හැම වෙලාවෙම මේ දැඩි කොට ගැනීම සිද්ධ කරනවා අමෝරා ගැනීම සිද්ධ කර ගන්නවා ඉතින් ඊට පස්සේ අතිත් කරගට උපකරණයටත් වෙහිසයි බලානින්න කෙනෙකුටත් පේනවා ආයුධත් එක්ක පොරබදනවායි කිය. ආයුධයෙන් වැඩ ගන්නව නෙවෙයි නිසා හොඳට මේකට වෙන්න දීලා බලන්න මේ මගේ චේතනාවෙන් සිදුවෙන දෙයක්ද එතන මම මොකද්ද මේ ඕනට වැඩි මිරිකලා අල්ලලා තියෙන්නේ කියලා. ඊට පස්සේ නිකන් හිටගෙන බලන්නේ ඒ වගේ පොඩි පොඩි පොඩි පොඩි කොයි කෙනාටත් එනවා මොකක් හරි විලෝපනයක්. ආවට පස්සේ කරන තියෙන සාමාන්‍ය தත්වෙට දෙන්නarලා බලන්න ඕනේ. මෙයා මේ කොහොමද මේ එකම වැරද්ද එකම දඬු දඬු වීම ඔලොමල වීම කරන්නේ පැහැදිලිව මෙනෙහි කිරීමේ දුර්ලකමක් අඩුපාඩුවක් කියලා තමයි පේන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මම සාමාන්‍ය සක්මන් භාවනාව කරන්නේ. gederedit සක්මන් භාවනාව කරා. ඒක වම දකුණ කියලා ඉස්සලාම් මෙනෙහි කරා. ඊළඟට ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා මෙනෙහි කරගෙන ගියේ. දැන් මේ මීතිරිගල නිස්සරණ වනයේට ආවහම මට ඒ කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා තියෙනකොට ඔසවනකොට ඇඟිලි තුඩු වලට තද ගතියක් දැනෙනවා. ගෙනියනකොට සැහැල්ලු ගතියක් දීලා කකුල තද වෙනවා. තබනවා කියනකොට දැන් මට වේගෙන් ඒ දිගට මේක කරගෙන යන්න පුළුවන්. දැන් මෙහෙම දිගටම යනකොට මට නිකන් හිතෙනවා ඇට සැකිල්ලක් යනවා වගේ කියලා දැනෙනවා. ඉතින් සමහරලාට මේ ඉතිරිගල අර කොරිඩෝ එකේ ඇට සැකිල්ල තියෙන නිසාට ඒක දැනෙනවද කියලා දන්නෙත් නැහැ. එතකොට දැන් වේගෙන්ම යන්න පුළුවන් ඔසවනවා තබනවා කියලා. එතකොට සමහරලාට තදවීම දැනෙනවා, සිසිල් වීම දැනෙනවා. දැන් හැම වෙලෙම පේන්නේ කඩතුළු තුනකට කැඩිලා තමයි ඒක ගෙනියනවා ඉස්සරහට ඇදීගෙන ඇදීගෙන යනවා කියලා. සමහර වෙලාවට ඇත්තටම මේ කකුල තියන්න බැරි වෙනවා පෙරලෙන වගේ ගතියක් යනවා. සමහර වෙලාවට බර ගතියක් දැනෙනවා බිමට තියෙනකොට. දැන් ඒක දිගටම එහෙම කරගෙන යන ගියාට කමන්නේ නැද්ද කියලා ඔබ වහන්සේගෙන් දෙපාණම දහන. මෙතෙන්දි තමයි මොකක් හරි සැකයක් හෝ එනතම් පටලැවුණා වගේ කියලා හිතන ගතියක් හෝ බයක් ඇති වෙන කාරණා මොකක්කට තියෙනවද නැත්නම් මොකක් පරදසකටද කෙටිලා යනවද වැඩි හොඳට බය බය නැති වෙන්නේ රූකඩයක් ගමන් කරනවා වගේ තමයි ඒක ඉතින් කොහොමඩක්වත් අපිටත් පේන්නේ එහෙම තමයි රූකඩේ තමයි ඒකට බය වෙන දෙයක් නැහැ ඒකන බය වෙන දෙයක් නැහැ නමුත් මේකට මොන හරි කරගෙන යනකොට නිසිනින්ද කරගෙන යන්න මොන හරි සැකයක් හෝ බාධාවක් හෝ තියෙනවනම් විතරයි අපි මේ විනිශ්චය කරන්න ඕනේ නැත්තම් මේක මොනවා හරි ටිකක් දිගට කරගෙන යනකොට තමයි ඒක වැටහිමෙන්නේ. ඒක බගට යනකොට කරන්න දෙන්නේ නැත්තේ කෙලස් වෙනවා සැක ස්වරූපයෙන්. කෙලස් වෙනවා බය ස්වරූපයෙන් කරගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒතර අපි ශ්‍රද්ධාව ඉදිරියෙන් තියාගන්නවා. සීලය ඉදිරියෙන් තියාගෙන ඕන දෙයක් වෙච්චාවිල කරගෙන යනවා. ටිකක් කල් කරන ගියාම කොයි එකෙත් මොකක්වත් අලුත් දෙයක් නැහැ. කරගෙන යන්න දෙන්නේ නැති වෙන්න තමයි මේ নানা ප්‍රකාර සැක নানা ප්‍රකාර බය වෙනවා. හොඳ දේ කරනකොට විතරයි ඒකේ. නරක දේවල් කරනකොට කිසිම ගාණක් නැහැ. ඒ නිසා මට පේන්නේ මොකක්වත් බාධාවක්. ඔය දිගට කරගෙන යන කරගෙන කරගෙන යනකොට හුරු වෙච්ච කෙනාට හිතට වද්දාගත්ත කෙනෙකුට තියෙන විශ්වාසය විශ්වාසය පහළ වෙන්නේ අවිශ්වාස ගොඩාක් හරහා ගිහිල්ලා අවිශ්වාසය හරහා යන්න යන්න විශ්වාසය පහළ වෙනවා. ඒ නිසා දිගට කරන්න මට පේන්නේ බාධාවක් හොඳයි කියලා කියතයි. හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරමු. අපිට තියෙන පැයකුත් වෙනවල 10ක විතර කාලයක් සක්මන් කරන්න. ඒ සක්මනේ පස්සේ අපි තුනට බින්තර රැස් වෙනවා. නැවත සාමූහික භාවනාවක් සඳහා ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.